ගැනීමත් පුහුණු වීමත් ඊතා දුලබ මෙන්ම අගනාදයකි. ලොව වෙසෙන්නන්ගෙන් ඊතා සුළුතරයකට පමණක් උදාවන මෙම මහඟු අවස්ථාව ඔබ අත නොහරින්න. සදහවතුනි ඔබ මේ ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන ධර්මදේශනාවත් අධර්මයෙන් වෙන්ව ධාර්මිකව ඔබගේ දිවි මඟ සකසාගෙන සසර ගමන ජය ගන්නට ඔබ හට කුසලානිසංසයක්ම වේවා. එසේනම් ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් බෞද්ධ රූප වාහිනියේ මේ පැයට નિયમિત දායකත්ව ධර්මදේශනාව සිදු කිරීම සඳහා බෞද්ධ රූප වාහිනී මැදිරියට වැඩම කළ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රමාධිපති ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේකකාධිකාරී ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද පූජ්‍යපාද කහගොල්ලේ සෝමවංශ නාහිමිපාණන් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදුනාදදී নমස්කාර පූරකව පිළිගනිමු සාදු සාදු සාදු මෙම ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වය ලබා දෙනවා දිසාවත්ත හේවාගම කඩුවෙල පදිංචි රංග විජේසුන්දර සුරංගිකා විජේසුන්දර සහ නදීෂා විජේසුන්දර යන මහත්ම මහත්මීන් පිරිස බුදු ගුණ අනන්තයේ සදහම් ගුණ අනන්තයි මහසංග ගුණ අනන්තයි අනන්ත බුදු ගුණ බලයෙන්ද අනන්ත සදහම් ගුණ බලයෙන්ද අනන්ත මහ සංඝ ගුණ බලයෙන්ද අනන්ත මෞපිය ගුණ බලයෙන්ද අනන්ත මහ බෝසත් ගුණ බලයෙන්ද මා විසින් රැස් කළා වූ කුසල් බලයෙන්ද අනන්ත බුදු පසේ බුදෝ මහරහතන් වහන්සේලාගේ අනන්ත ගුණ බලයෙන්ද මම වෛර නොවෙමි මම තරහ නොවෙමි මම නිදුක් වෙමි මම නිරෝගී වෙමි මම සුවපත් වෙමි මම දුකින් මිදෙමි මම නිවන් දකිමි මාමෙන්ම මාගේ මව්පිය ගුරු උතුමෝද වැඩිහිටියෝද මා සංඝ රුවනද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා මාමෙන්ම මාගේ හිතවන්තයෝද මෙදහත් වූවෝද අයතවන්තයෝද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා මාමෙන්ම සියලු දෙවියෝද සියලු සත්වයෝද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සාදු සාදු. කවුරුත් විනාඩියක් ඇස් දෙක පියාගෙන සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියලා හිතින් මෙනෙහි කරන්න. කුඩා දරුවොත් සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියලා හිතින් මෙනෙහි කරන්න. සාදු සාදු සාදු සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං නිරාජස්ස සුනන්තු සංග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං පදන්තා ධම්මස්සවන කාලෝ අයං පදන්තා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒවන් මේ සුතං ඒකං සමයන් භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩි කස්සං ආරාමේ తත්‍ර කෝ භගවා වික්ඛෝ ආමන්තේසේ භික්කෝති භදන්තේදිතේ භික්කෝ භගවතෝ පච්චස්සෝසං භගවා ඒතදවෝච චත්තාරිමානි භික්කවේ අචින්තේයානින චින්තේ තම්බානි යානි චින්තෙන්තෝ උම්මා දස්ස විඝාතස්ස භාගී අස්ස කතමානි චත්තාරි බුද්ධානං භික්කවේ බුද්ධ විසයෝ අචින්තයෝ න චින්තිතම්බෝ ජායි භික්කවේ ජාන විසයෝ අචින්තයෝ න චින්තිතම්බෝ කම්ම විපාකෝ භික්කවේ අචින්තයෝ න චින්තිතම්බෝ ලෝක විසයෝ අචින්තයෝ න චින්තේ තම්බෝ තීතිී සදහවත් වාසනාවන්ත පින්වත්නි අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න දවසක කළ දේශනාවක් මේ මාතෘකාවේ තිබෙ බොහෝම වැදගත් දේශනාවක් හිතන්නට එපා කියලා කරුණු හතරක් දේශනා කළා හිතලා හිතලා හිතලා කෙලවරක් දැක ගන්නට බෑ කියන එක. ඒ නිසා නොසිතිය යුතු කරුණු හතරක් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා. අද මේ දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ කඩුවෙල හෝමාගම දිසාවත්ත පදිංචි සංඝ විජේසුන්දර සුරංගිකා විජේසුන්දර සහ නදීසා විජේසුන්දර යන මහත්ම මහත්මීන්ගේ දායකත්වයෙන් අභාව ප්‍රාප්ත වන ඥාතීන් පින් පිනිස ජීවත් වන ආදරණීය මව්පියන්ට ආශිර්වාද පිනිස මේ උතුම් පුණ්‍ය කර්මය සිද්ධ කෙරෙනවා. ඩී.එන්. විජේසුන්දර පියාණන්ට සහ අදට උපන්දිනයේ සමරන සිරිමා විජේසුන්දර මෑණියන්ට ආශිර්වාද කිරීම දරුවන්ට සෙත් පැතීම තමයි මේ උතුම් පින්කමේ ප්‍රධාන අරමුණු හැටියට සටහන් තබලා තියෙන්නේ. මේ විජේ සුන්දර පවුලේ සියලු දෙනාම ගල්දෝව ආරණ්‍ය සේනාසනයට දීර්ඝ කාලයක් සහ සම්බන්ධව දායකත්වයේ ලබා දෙමින් කටයුතු කරන පිරිසක්. අභාවප්‍රාප්ත මව්පියන් ප්‍රධාන පවුලේ හැමදෙනාම දාන සීල භාවනා පින්කම් කරමින් නිවහනට හැමෝම එකතු වෙලා ධර්ම දේශනා දානමාන පින්කම් කරමින් කටයුතු කරන පිරිසක්. අපවත් වදාළ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට කිට්ටු සහ සම්බන්ධයකින් කටයුතු කළා. ඒ අනුව ගල්දුව අරන්නේ සේනාසනය යනු මේ පින්නතුන්ලාට අමතක නොවන තැනක්. වාසනාවන්ත භූමයක්. අන්න ඒවා නිතර නිතර හිතලා සන්තෝෂයටපත් වෙන්නට ඕන. තමන් ප්‍රධාන දායකත්වයේ සුළු ආරණ්‍ය සේනාසනේ පිළිබඳව කල්පනා කරලා. අද බෞද්ධයා නාලිකා ඔස්සේ සමස්ත ලෝකයටම විසුරුවා හරිනු ලබන ධර්ම දේශනාවකටයි සවන් යොමු කරන්නේ. තමාගේ හිත දේශනාවෙහිම පිහිටුවා ගන්නට ඕන. දුවන පනින අසංවර වූ සිත දේශනාවේ පිහිටුවා ගැනීමෙන් හිත තන්පත් කරගන්න පුළුවන්. ඒකයි කල්ැතුව මෛත්‍රී භාවනාවක් කියලා දුන්නේ හිත තන්පත් කර ගැනීම සඳහා. ඒ මෛත්‍රී භාවනාව යන්නේන කොටත් හිතින් මෙනෙහි කරන්න. සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියන වචනේ නිතර නිතර නිතර මෙනෙහි කරන්න. ඒකට ඉරියව්වක් නැහැ ඕනම ඉරියව්වකදී මෙනෙහි කරන්නට පුළුවන්කම තිබෙනවා. එයින් තමාගේ ගුණ නුවණ දියුණු වෙන්න වගේ විශාල පිනක් ලැබෙනවා. සුවපත් වෙත්වා කියලා කියන්නේ බුදුදහමේ පමණයි. වෙන කිසිම ආගමක දහමක වන්දනාවක් ගෞරව දැක්වීමක් කෙරෙන්නේ නැහැ. අපි තමයි පසඟ පිහිටුර දන ගහලා නලල තියලා තුනුරුවන්ට මව්ට පියාට ගුරුවරයාට වඳිනවා. ඒ වෙලාවේ අපිට ලැබෙන ආශිර්වාදයක් සුවපත් වේවා. දැන් බුදුරජාණන් වහන්සේටත් ඒ ජීවමාන කාලේ වඳිනකොට සුවපත් වේවා කියලා ආශිර්වාද කරනවා. අපි දැන් තුනුරුවන්ට වන්දනාමාන කිරීමේදීත් ලොකු ආශිර්වාදයක් ලබන පිනක් ලබනවා. මෞට පියාට වැඳුම් පිදුම් කිරීමත් ගුරුවරයාට වැඳීමේදීත් විශාල පිනක් අපට ලැබෙනවා. ඒවා බුදුරජාණන් වහන්සේගෙන් ලැබිච්ච දායාදය උන්වහන්සේ අකුරක් ගානේම සියලුම දේ අපිට කියලා දුන්න. ඒ නිසා අපි ඒ වැඩිහිටි උරුදාපචායන කරනවා දාන සීල භාවනාදී පින්කම් සිදු කරනවා කෙනෙක් පරලෝකයා මේගොල්ලෝ සිහිපත් කළ පින් දෙනවා එය බුදු දහමක පමණයි පින්වත්නී දේශනා වෙන්නේ. ඒ නිසා තමයි බෞද්ධ ජනතාව බුදුරජාණන් වහන්සේට සමීප වුණේ. අන්‍යාගමික ජනතාවත් බුදුරජාණන් වහන්සේට සමීප වුණේ නිවැරදි දර්ශනයක් නිසයි. සතුන් මරණ ලෝකී සතුන් මෙරීමෙන් වළකින්ද කිව්වා. හොරකම් කිරීම ආදී මේ වැළකීලා පංචශීලය ආරක්ෂා කරගන්න කියපු එකම ශාස්ත්‍රුන් වහන්සේ. එතකොට ලෝකයේ සත්ව ඝාතන අඩු වුණා, හොරකම අඩු වුණා, කාම මිත්‍යාචාරය අඩු වුණා, බොරුව වංචාව කපටිකම අඩු වුණා, මද්ද්‍රව්‍ය අඩු වුණා. මේ පංචශීලයේ රැකීමේ ආනිසංස පෙන්වා දෙනකොට ඒ අය පන්සිල් අටසිල් රකින්න පටන් ගත්තා අපාය ගැන කියනවා අපාය තතු කියලා දෙනවා අපාය බය කියලා දෙනවා පන්සල් ආරක්ෂා නොකිරීමෙන් සිදුවන විපාක කියලා දෙනකොට ලෝකයා පන්සල් රකින්න පටන් ගත්තා. මුගලන් මහරහතන් වහන්සේ අපාය පෙන්වමින් ධර්ම දේශනා කරන්නේ. එතකොට තවත් බයයි. 이르දි බලයෙන් අගතන්පත් ඕනම 이르දයක් දක්වන්න පුළුවන්. අපාය ගෙනහැර දක්වනකොට කොච්චර බය වෙනවද ඇති. අපා සත්තු කෑ ගහනවා, විලාප දෙනවා, අතපය කපලා දානවා, ලෝදිය පොවනවා. එතකොට බයයි. ඒකම පෙන්වනවා බය සංසිඳව ගන්න දිව්‍ය ලෝකෙ. මෙන්න බලා පින්දහම් කරාම දෙව්ලොවටපත් වෙලා මේ සම්පත් ලැබෙනවා. එතකොට අර බය නැති වෙලා යනවා. ඒ වගේ පින්නතුනි අපිත් මේ බුදු සසුන පාදක කරගෙන මේ කරගෙන යනු ලබන පින්දහම් ටික හොඳටම ඇති සංසාර ගමන සුගතියක ඉඳලා නිවනටපත් වෙන්න. මේ ලෝකයේ කිසිම තැනක සැපයි සැපයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වලා නැහැ. උපදිනවා ජීවත් වෙනවා වයසට යනවා ජරා ජීරණ වෙනවා මැරෙනවා කොච්චර දුකක්ද බලන්න. දුගී දුප්පත්කම අසර නිසා රෝගාබාධ නිසා තවත් දුක් විඳිනවා. අපාය සත්තු නිතරම දුකමයි. අන්න ඒවා ගැන නිතර නිතර කල්පනා කරලා අපි පුළුවන් තරම් පින්වත්නි පිනට දහමට ගුණයට නැඹුරු වී කටයුතු කරන්න ඕන. එතකොට බය නැහැ. නැවත මිනිස්සෙක් කවදා වෙයිද කියලා හිතන්න බෑ. මිනිස්සෙක් වුණත් බුදුසසුන නම් හම්බ වෙන්නේ නැහැ. ඉච්චරටම දුර්ලභ කාරණයක්. දැන් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන ඒ වුණාට තව බුද්ධාන්තරයක්. බුද්ධාන්තරයක් කියන්නේ එක මිනිස්සෙයෝගේ මృత ශරීර අවුරුදු 100 100 100 ගියව එකතු කළොත් මහා සාගරය වහන්න පුළුවන් බුද්ධාන්තරය. ඒ නිසා මේ බුද්ධ ශාසනයේම දුකින් නිදහස් වීම ගැන හිතනවා නම් නිවන් සප ලැබේවා කියලා හිතනවා නම් ඊටාමත්ව වැදගත්. සුළු පිරිසයි නිවනට පත්වන අනිත් හැමෝම ලෝකේ දුක් විඳිනවා. ලෝකයේ ජීවත් වන ප්‍රමාණය සත්ව සංඛ්‍යාව ගණන් කරන්න බෑ. මනුස්ස ලෝක දිව්‍ය ලෝකවල පුළුවන් ඒ සුළු පිරිසයි ඉන්නේ. වැඩිපුරම ඉන්නේ පින්වත් සතර පායි. දැන් බලන්න එක වතුර වලක ඉන්න සත්ව සංඛ්‍යාව. අන්න ඒවා ගැන බැලුවාම අපි වාසනාවන්ත ජීවිතයක් ලැබුවේ පිනක විපාක හැටියටයි. ඒක නිතර නිතර මෙනෙහි කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න දවසක මේ දේශනාව භික්ෂූන් වහන්සේලාට පැවැත්තුවේ. උන්වහන්සේ පහදා දෙනවා මහණෙනි මං ඔබලාට කරුණු හතරක් කියලා දෙනවා. ඒ කරුණු හතර අචින්තේය ධර්ම. සිතල සිතල සිතල නිමාවක් දැක ගන්න බෑ. කල්පනා කළා කල්පනා කරලා කෙලවරකට යන්න බෑ. ඒ නිසා න චින්තේ තම්බෝයවා සිතන්නට එපා කිව්වා. ඒ කාරණා හතර හිතලා කෙලවරක් දැක ගන්න බෑ ඒ නිසා හිතන්න එපා කිව්වා. ඒ හතර නම් බුද්ධානම් භික්කවේ බුද්ධ විසයෝ අචින්තේයෝ න චින්තිතම්බෝ. පළවෙනි කාරණාව බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ විෂය අචින්තේය සිතන්න බෑ මෙච්චරයි කියලා. ඒ නිසා හිතන්න දෙපයි කිව්වා. සමනක් ගන බුදුරස් මාලාවෙන් බැබලෙනවා. දෙතිසක් මහා පුරුෂ ලක්ෂණයෙන් බැබලෙනවා. අසෝවක් කුඩා ලක්ෂණයන්ගෙන් බැබලෙනවා. ව්‍යාම ප්‍රභා කේතුමාලා ලංකාරයෙන් බැබලෙනවා. බුදු ගුණ සීමාවක් නැහැ. බුද්ධ ඥාන සීමාවක් නැහැ. ඒවා හිතලා හිතලා කෙලවරක් දකින්න බෑ. ඒ වගේම උන්වහන්සේ පින්නතන යමක ප්‍රාතිහාරය දක්වනකොට සෝවිසි කෝටි ලක්ෂවාරයක් සමාපත්තියට සමවැදී උන්වහන්සේ අහසේ රුවන් සක්මනක් මවාගෙන සක්මන් කරනවා. කාටද පුළුවන්. තව බුදු කෙනෙක් මවනවා. රෝම කූපයක් රෝම කූපයක් ගානේ ගිනි දහරක් ජල දහරක් විහිදුවනවා. ප්‍රශ්න සාකච්ඡා කරනවා. උත්තර දෙනවා. ධර්ම දේශනා කරනවා. නොපෙනී ඉන්නවා. ඔය වගේ හාස්‍ය ජනකද ප්‍රාතිහාරයක් බුදු කෙනෙක් පවත්වන්නේ. ඒකට කියන යමක ප්‍රාතිහාරය කියලා. ඒක බුදු කෙනෙකුට පමණයි විෂය වෙන කාටවත් මුගලන් මහරහතන් වහන්සේටවත් කරන්න බෑ. එවගේම බුදුරජාණන් වහන්සේ සතු ගුණ සීමාවක් නේ ඔක්කොම ගුණ කඳ තමයි ඉතිවිසෝ ගාථාවට ඇතුළත් කරේ. යම්කිසි කෙනෙක් ඉතිවිසෝ භගවා අරහන් සම්මා සම්බුද්ධෝ යන ගුණය මෙනෙහි කරනවා නම් සතර අපා දුකකට යන්නෙම නේ තරම් බලවත්. හැබැයි එහෙම් මෙහෙන් කියලා බෑ සිහි කල්පනාවෙන් කියන්නේ. අසීමිත සද්ධාවකින් ගෞරවයකින් මේ බුදු ගුණ භාවනාව කරන්න ඒ ලෞතර බුදුරජාණන් වහන්සේගේ සකල විද ගුණ ඥාන කඳ ඇතුළත් එකම පාඨයේ තම ඉතිපිසෝ පාඨය. උන්වහන්සේම පහදා දුන් ඔබලාට බයත් ඇති ගැනීමක් කරදරයක් පීඩාවක් වුණොත් මාව සීකරන්නේකු ඉතිවිසෝ භගවාරම් පාතේ සංසාර දුකින් නිදහස්ව නිවන් සම්පත් ලබන්නටත් මේ බුදුගුණ භාවනාව කරන්නේ කියලා එක තැනක දේශනා කළා. ඒ නිසා නිදල්ලේ හැසිරෙන හිතට යම්කිසි වැඩක් දෙන්න ඕන යනේනකොටත් ඔය මෛත්‍රී භාවනාව කරන්න වගේ තිබිසෝ ගාතාවක් මෙනෙහි කරන්න පුරුදු වෙන්න. ඒතර බුදුරජාණන් වහන්සේගේ ගුණ කඳ ගැන ඥාන සාගරය ගැන පින ගැන කතා කරලා සීමාවක් කරන්න බෑ. බලන්න බුදු කෙනෙකුට ලැබෙන පූජා සත්කාර. වෙසක් පෝය දවසට බලන්න මොනතරම් දාන මාන ගිලන්පස මල් පහන් සුවඳ සැරසේ පෙරහැරවල් මොන්නතරම් දක්වමින් ගෞරවය පුද කරනවාද පූජා සත්කාර පවද ඒක උන්වහන්සේගේ ලැබීමේ පින සංසාරයේ අන් අයට යමක් දුන්න නිසා එහි විපාක හැටියට තමයි මේ සියලුම සම්පත් ලැබෙන්නේ. එක ආත්මයක පින්නතුණු පුදුම දානයක් තියලා තිබුණා. අද ලෝකෙම ඉන්නේ ජනගහනය කෝටි 700ක් 700කට ටිකක් වැඩි. එවකට ඉඳලා තියෙන මහරහතන් වහන්සේලා කෝටි ලක්ෂයක් ලෝක ජනගහණය බලන්න කොපමණද කියලා. සක්දෙව් රජතුමා විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාගේ උදව්වෙන් උපකාරයෙන් කෝටි ලක්ෂයක් මහරහතුන්ට දානයක් පූජා කරපු බව ඉතිහාසයේ පෙන්වනවා. කාටවත්ම කරන්න බැරි දානයක් ඔය කළේ. එබඳු දානමේ පින්කමක් කරලා තමයි ওই බුද්ධත්වයේ ලැබුවේ. බුද්ධත්වයේ දක්වාම හොඳ තැන්වල උපන්නේ. එක්ක දෙව්ලොව, එක්ක මනුලොව, රජගෙදර සිටු සම්පත්. ඒ අර දානමාන පින්කම් වල විපාක. අපිත් මේ දාන සීල භාවනා පින්කම් කරනකොට බුද්ධ පූජා වන්දනාමාන ටික හරියට කරනකොට අපිත් නිවන් දකිනාතුරු උපදින්නේ හොඳ තැන්වල. මනලොව දෙව්ලොව බඹලොව වාසනාවන්ත ගති පැවතුම් ඇති තැනකමයි උපදින්නේ. ඒක නවත්තන්න බෑ කාටවත්. එහෙමනම් එවැනි මහා ජීවිත පෙළක් ලබන්නට මේ බුද්ධ පූජා වන්දනාමාන කිරීමත් බුදුගුණ භාවනාවත් ප්‍රබලයි. බුදුරජාණන් වහන්සේගේ විෂය සීමාවක් නෑ අසීමිතයි බුද්ධ විෂය හැම දෙයක්ම ලැබීම අතින් දේහ ලක්ෂණයෙන් බුදුරැස් මාලාවෙන් පුණ්‍යවන්ත භාවයෙන් ගුණවන්ත භාවය හැම දෙයකින්ම පින්වත්නි බොහොම ඉහළයි මොන තරම් විහෙර විහාර සම්භාරයක් ලැබුණද ඒ සියල්ලම ලැබුණේ පින්වත්නි බුද්ධ ගුණයට අදෝනත් විහෙර විහාරමි ඔක්කොම හදලා පූජා කරන්නේ කාටවත් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ ගුණයට කොච්චර බලවත්ද බලන්න. අන්න ඒවා ගැන හිතලා කල්පනා කරලා කවුරු වුණත් මේ බුද්ධ ගුණය පිළිබඳව කල්පනා කළ සතුට වෙන්න ඕන. බුද්ධ විෂය නම් හිතලා කෙලවරක් දකින්න බෑ. බුදු ගුණ 100යි 1000යි ලක්ෂයයි කෝටියයි කියලා ගණනින් සීමාවක් දකින්න බෑ. දවසක් බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා මුළු ආයුෂ කාලයේම බුදුගුණ දේශනා කළත් බුදුගුණවල කෙලවරක් දකින්නට බෑ කියලා. ආන්න ඒකයි අචින්තය සිතන්නට එපා කියලා දේශනා කළේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඥාන විසයෝ භික්කවේ අචින්තයෝන චින්තිතබ්බෝ ධ්‍යාන විසය දැන් සමත භාවනා කර අපිට මෛත්‍රී භාවනාව කියලා. මෛත්‍රී භාවනාවට ධ්‍යාන තුනක් ලැබෙනවා. විස්ථාර ක්‍රමේද පන්සිය ගණන් ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ දිනපතාම සූවිසි කෝටි ලක්ෂමාරයක් තමන් වහන්සේ ධ්‍යාන සොයෙන් විදල තමයි ලෝක ධාතු බලන්. බලන්න ධ්‍යාන කොහොමද කියලා. සෝවිසි කෝටි ලක්ෂ වාරයක්. එවැනි දීර්ඝ ප්‍රමාණයකින් උන්වහන්සේ සමාපatti සෝයෙන් වැඩ වැඩ ඉඳමින් ලෝක ධාතුව දෙස බලලා මහා කරුණාවෙන් දුක්ඛිත සත්වයන් පිහිටවන්. ඒ නිසා ධානා 100යි 1000යි ලක්ෂය කෝටි එහෙම කියලත් මේක ගණන් කරන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ධ්‍යාන විශේෂය කියන එකත් හිතන් දෙපා කල්පනා කරන්න දෙපා මෙච්චරයි කියලා හිතලා කෙලවරක් දකින්න බෑ කියලා. කම්ම විපාකෝ භික්ඛවේ අචින්තයෝන චින්තිතබ්බෝ උම්මාදස විගාතස්ස භාගේ අස්ස මහනි කර්ම විෂයත් අචින්තේය සිතන්නට එපා මේම හිත හිතා හිත හිතා ගිල කෙලවරක් දකින්න බෑ උමතු භාවයටපත් වෙන්න පුළුවන්. කර්මය කියලා කියන්නේ පින්පව් දෙකද තනි වචනයක්. පිනටයි පවටයි තනි වචනයක් කර්මය. හිත ඇතුවම ඕන කරන් දැන් ගමනක් යන්දී සත්තු පෑගිල මැරුණොත් කර්මයක් වෙන්නේ නැහැ. වතුර ටිකක් වීසි කළා සත්තු මැරුණා. කර්මයක් වෙන්නේ නැහැ. හිත ඇතුවම සත්තුපාගා මැරුවොත් අන්න කර්මයක් වෙනවා. අකුසල කර්මයක්. සිත ඇතුවම වතුර ටික වීසි කළා නම් සත්තු මෙරේවා කියලා අන්න කර්මයක්. ඒ අකුසල පැත්ත. දානමාන පූජා බුද්ධ පූජා වන්දනාමාන අනුරුද්ධ සැලකීම් ඔක්කොම සිහි කල්පනාවෙන් කරනකොට නම් අති බලවත්. අති බලවත්. මල් පූජාවක් කරන කල්ප 30000ක් දෙව්ලොව හිටව බව උත්තර කියන මහරහතන් වහන්සේ කියන බලන්න එක මල් වට්ටිය පූජා කළ කල්ප 30000ක් දෙව්ලොව ඉඳලා කොච්චර බලවත් කුසල කර්ම එච්චර බලවත් ඒ නිසා මේ වගේ විපාක මෙච්චරයි මෙච්චරයි කියලා හිතන කෙලවරක් දකින්න බෑ කල්ප 30000න් නෙවෙයි තවත් එහාට යන නමුත් රහත් වුණ නිවන් දැක්ක එයින් ඉවරයි. රහත් මෙහෙණින් වහන්සේ නමක් කියන මම පහන් පූජාවක් කළා පියුමතරා බුදුරජාණන් වහන්සේගේ සෑයට. ඒ විපාක මට කල්ප ලක්ෂයක් සැප විපාක ලැබුණ මදිද බලන්න. එක දවසයි පහන් පූජාව කළ හිතේ සතුටෙන් එළි වෙනකන්ම පහන් පූජාව කළා. ඒ විපාක තමයි පුරා කල්ප ලක්ෂයක්ම දිව්‍ය මානුෂ සම්පත් ලබාගෙන මේ ශාසනය පැවිදි වී රහත් වූ කතාව කිව්වා. සරියුත් මහ රහතන් වහන්සේත් අතිවිශාල මල් පූජාවක් කළ වනමල් තාපස කෙනෙක් හැටියට හිටියේ ගෝල බාලයන්ට කිව්ව හැමෝම ගිහිල්ලා මල් කඩාගෙන එන්න ඕන. ඒගොල්ලෝ ගිහිලා වනමල් පුළුවන් තරම් කඩාගෙන ඇවිල්ලා බුද්ධාසනේ වටේ ගොඩ ගහලා මල් පූජාව කළා. ඒ ආනිසංසය රහත් වී නිවන් දකින්නතුරු සප විපාක ලබා දුන්න බව කියන්නේ කවුද සරියොත් මහරහතන් වහන්සේ වෙන කවුරුත් කිව්වේ නැහැ. ඒ තරම් බලවත්. මහ ප්‍රජාපති ගෞතමින් වහන්සේත් කියනවා මම පියමතරා බුද්ධ ශාසන කාලයේ තුනුරුවන්ගේ වතාවත් කළා බණ ඇසුවා දානමාන පින්කම් කළා ඒ අනුවසින් මම කිසිම දවසක පායක් දැක්කේ නැහැ. සුගතියෙන් සුගතියට ඇවිල්ලා මේ ශාසනය පැවිදි වෙයි රහත් භවෙන් නිවනටපත් වුණා කියලා කියන්නේ වෙන කෙනෙක් නෙමෙයි මහා ප්‍රජාපති ගෞතමියමයි වෙන කෙනෙක් කියනවා නෙමෙයි. බලන්න එතකොට මේ කුසල කර්ම විපාකයේ කොච්චර බලවත්ද? ඒ තරම් බලවත් නැහැ වෙන දෙයක්. එනිසා මෙහි විපාක මෙපමණයි කියලා බුදු කෙනෙක්නේ කාටවත් පින්නතුන කියන්න බෑ. ඒ තරම් මහා විපාක ලැබෙන්නේ හිත හොඳ නම්. හිත හොඳ නම් සංසාර ගමන සැපවත්ව ඉදිරියට ඉදිරියට යන්න පුළුවන්. ඒවා ගැන කල්පනා කරලා පින්නතුනේ කර්මය ගැන විතරක් මෙපමණ කාලයයි සැප විපාක ලැබෙන්නේ දුක් විපාක ලැබෙන්නේ කියලා හිතන් දෙපා කියනවා. දැන් බලන්න අජාසත්ත මහරජතුමා දේවදත්ත ආමුදුරෝ චිංචිමානිකාව මාගන්දී කොයි තරම් තුනරුවන්ට වැඳුම් පෙදුම් කරලා පින් කරගන්න තිබුණද නමුත් කරගත්ත පාපතර වැඩ නිසා මොන තරම් කාලයක් අපායේ දුක් විඳින්න ඕනද ඒ අයට නිවන් සම්පත් ලබන්න තිබුණා නමුත් පව පාපතර ජීවිත ගත කරලා නරකාදියට වැටුණා. ඒ වගේම පින්නතන අවුරුදු ගණන් නොයේ පාප කර්ම කරලාද නරකාදී දුක් විඳිනවා. සතුන් මරාපු අය, හොරගම් කරපු අය සතර පායට වැටිලා සීමාවක් නැතෝ දුක් විඳිනවා. තණ්හාවෙන් මැරුණ අය, තරහවෙන්න වෛරයෙන් මැරුණා ඒත් ඒ වගේ. പ്രേත ලෝකල් යක්ෂ යක්ෂණියන් වෙලා නයි පොළොංගු වෙලා මහා දුක් විඳිනවා. අතීත බුදුරජාණන් වහන්සේ නමකගේ විහාරයට ගිනි තබපු මිනිස්සෙක් බලන්න බුදු කෙනෙකුගේ විහාරයට ගිනි තබනවා කියන එක කාටද කරන්න පුළුවන් මෙවැයි බුදුරජාණන් වහන්සේ කෙරේ යමනාපයට නෙමෙයි විහාරයේ හදපු මිනිහා කෙරෙහි යමනාපයට. විහාරයට ගිනි තැබුවා. පින්නතුනි බලන්න එදා පටන්ම ගිනි ජාලාවක් මැදලු තාමින් අද ඉන්නේ പ്രേත ලෝකයේ ගිනි ජාලාවක් මැද කොහොමද වැඩි? කෑ ගහනවා විලාප දෙනවා එහෙට දෝනවා මෙහෙට දෝනවා අර ගින්දර නෙවෙයි නිවෙන්නේ. හැබැයි මැරෙන්නේ නැහැ. තැම්බි තැම්බි තැම්බි තැම්බි ඔහොයි ඉන්නවා. එනිසා දැන දැන කිසිම පාප කර්මයක් නොකළ යුතුය. අනුන්ට නින්දා අපහාස තර්ජන ගර්ජන නොකළ යුතුය. ඒ වගේම ආහාර පාන වීසි නොකළ යුතුය කෙනෙකුට දෙන්න ඕන. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ කිසිම පාප කර්මයක් නොකළ යුතුය. මවුට පියාට තර්ජන ගර්ජන අපහාස කිරීම ගුරුවරයාට නොසැලී ඔක්කොම දරුණු පාප කර්ම. බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රයට නිග්‍රහ කිරීම අති භයානකයි. ඒවා කරන අයත් පින්වතුන් වැටෙන්නේ මේ කියන 136ක් වූ නරකාදියට වැටෙලා දුක් විඳිනවා. දවසක් දෙකක් තුනක් නම් කමකුත් නැහැ. නමුත් මෙහි විපාකයේ පින්වත්නි කල්ප ගණනේ අවුරුදු 100,000 ලක්ෂ කියන්න බෑ කල්ප ගණනින් දුක් විඳින්න වෙලා තිබෙන. ඒ තරම් භයානකයි පින්වත්නි පාප කර්මය. ඒ නිසා කර්මයේ පින්පව් දෙකේ විපාක මෙච්චරයි කියලා කාටවත් කියන්න බෑ. අති දීර්ඝ කාලයක් අකුසලයට අකුසල විපාක ලැබෙනවා කුසලයට කුසල විපාක ලැබෙන. ඒ නිසා මේ කර්මය ගැන හිතලා සීමාවක් දකින්නට බෑ කියලා ධර්මයේ පෙන්වනවා. ඊළඟට ලෝක විසයෝ අචින්තයෝ ඒක තවත් භයානකයි. මේ ලෝකය අනන්ත ලෝක ලෝක කියලා කියන්නේ පින්වත්නි සත්වයන්ගේ වාස භූමිය. සතර අපාය එතන හතරක්. මනුස්ස ලෝක එකක්. දිව්‍ය ලෝක හයක් ලෝක හයක්. බ්‍රහ්ම ලෝක 16ක්. අරෝපාවචර බ්‍රහ්ම ලෝක හතරක්. ඔක්කොම 31යි. මතක තියාගන්න එක ලෝකයක උපදින ස්ථාන 31ක් තියෙනවා. උපදින ස්ථාන එක ලෝකයක 31යි. නැගෙනහිර දිසාවට බැලුවොත් ලෝක ගණන් කරන්නත් බෑ. අනිත් දිසාවල බැලුවත් ඒ වගේ. බුදුරජාණන් වහන්සේට පමණක් පෙනෙනවා මේ ලෝක කොපමණද කියලා. උන්වහන්සේ මේ ලෝක බෙදුව කොටස් තුනකට. මේ වගේ ලෝක දහදාහක් ජාතික්ෂේස්ත්‍රය කියන දම්සක් සූත්‍ර දේශනාව කූලෝකවල් දහදාහකට ඇහිලා තියෙන. රතන සූත්‍ර දේශනාවේ අනසග තියෙන කෝටි ලක්ෂයක් ලෝකවල ලෝකවල් කෝටි ලක්ෂයකට බලේ පිහිටුවලා තියෙන රතන සූත්‍රය. ඒ නිසා හැමෝම රතන සූත්‍රය කියන්නේ එච්චර බලවත්. ඊළඟ විෂයක් ශේස්ත්‍රය අනන්තා පරිමාණ ලෝක එතෝට එක ලෝක සීමාවක් දවසක් මුගලන් මහරහතන් වහන්සේ වැඩම කරලා තියෙන මේ අනන්ත ලෝකවල කෙලවරක් බලන්න. මේ ලෝක එක පය අනිත් ලෝක අනිත් පය ඊළඟ ලෝක අනිත් පය හොම තමයි වැඩම තියෙන. මෙහෙම යනවා යනවා යනවා යනවා පින්නතුනි කෙලවරක් නෑ දැන් පිරිනුවන් පාන වයසත් ඇවිල්ලා දින හතක් ගියා හොයන්න බැරුණා. මොග්ගල්ලානය ඔබට ওই ලෝක කෙලවර හොයන්න බෑ. ලෞතුරා බුදු කෙනෙකුට නම් පුළුවන් ඔබට බෑ කිව්වා. ඔන්න හිතලා බලන්න අපි හිතන් ඉන්නේ මේ ලෝකෙ විතරයි කියලා. ඉර හඳ තියෙන ලෝක අනන්තා පරිමාණ බව ධර්මයේ පෙන්눔 කළා තියෙනවා. එතකොට එක ලෝකයක සතර අපාය තියෙනවා, මනුලොව තියෙනවා, දෙව්ලොව තියෙනවා, බඹලොව තියෙනවා. ඉරහඳ තියෙනවා. මහමෝද තියෙනවා. මහමෝද කෙලවර තමයි එක ලෝකයක අවසානය. ඊට එහැන් ආපෝ තව ලෝකයක් පටන් වන ඒක ඉතින් දැන් විද්‍යාඥයෝ පවා කියනවා එහා තව ලෝක තිබෙනවයි කියලා. ඒ නිසා මේ ලෝක මෙපමණයි කියලා කාටවත් කියන්නට බෑ හිතන්නට එපා කියලා. ඒකටම සත්ව විසේ. බැක්ටීරියා අමීබා වැනි සැහැට නොපෙරෙන සත්වයෝ මහාසාගරයන්වල පින්නතුනි තමන්ගෙම වලගි ගිලෙනව තමන් දන්න ඒ යොදුන් ගණනාවක් දිග ශරීර ඇති සත්තු. බොහෝම ලස්සනට පහාරාධ සූත්‍රයේ කියනව සත්වයෝ ගැන. වටගොරු සත්වෝ දිග ශරීර ඇති සත්වෝ මහත් ශරීර සත්තු සීමාවක් නෑ මේ සත්වයන්ගේ ප්‍රමාණය. අපිට දැන් බලන්න මහා මොහොත කොටසක බැලුවොත් කොච්චර වෙනව ගංගාවක බැලුවොත් මේ කෝමි දිහා බලන්න ඊළඟට තෙතම නැති තැනක බලන්න කුණු වලක බලන්න ඉන්න සත්ව සංඛ්‍යාව සීමාවක් කොඳුරු මැස්සෝ ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා සත්ව විසේ මෙච්චරයි කියලා හිතන් දෙපා කියලා බුද්ධ ශාසනයක නිවන් දකින්නේ ස්වල්පයයි අනිත් ඔක්කොම උපදිනවා ජීවත් වෙන මැරෙන උපදිනවා ජීවත් වෙන මැරෙන වැඩිපුරම ඉන්නේ සතර අපාය. දැන් බලන්න manuss ලෝකේ කෝටි 700 ගාණක්. ඒ ගාන එක වතුර වලක ඇති. මහා සාගරේ කොහොම වේද? ඒවා ගැන කල්පනා කර බැලුවාම අපි වාසනාවන්තයෝ manussෝ හැටියට උපන්න. සාපරාදී ලෙස මරණයට යන්න එපා. හොඳට ඉගෙන ගන්න, හොඳට රැකියාව කරන්න, හොඳට මවුට පියාට සලකන්න. දාන සීල භාවනා පින් කරගන්න පොයට අටසිල් ගන්න බණ ටිකක් අහන්න භාවනාවක් කරගන්න ওই ටික කරලා මැරුණොත් කිසි දෙයකට බය වෙන්න එපා. ගෙවල් දොරවල් ගැන දුවා දරුවෝ ගැන ඥාතීන් ගැන මුළු මුදල් ගැන ගස් කොළන් ගැන කල්පනා කර කර විතරක් ඉන්න එපා. එහෙම මැරුණොත් ওই තැනකම ප්‍රේතෙක් වෙලා පිටින්න වෙනවා. ඒක හරි භයානක. බුදුදහමේ පෙන්වනම් මොනම දෙයක් ගැනවත් මගේ මගේ මගේ කියලා අල්ලගන්න එපා. වයසට යන්න යන්න පවරා දෙන්න කියන. ඒක අපේ දෙමව්පියෝ දරුවන්ට පවර්ලා දෙනවා. ජීවත් වෙන්න යමක් තියාගන්න. එතකොට වයසට ගියාම සාසනික වැඩ ටික හොඳට කරගන්න ඕන. හොඳට බුදුන් වඳින්න ඕන, පන්සල් රැක ගන්න ඕන, දානමාන පින් කරන්න ඕන, තරහ වෛර ක්‍රෝධ හිතේ තියාගන්න හොඳ නැහැ. කරුණාවෙන් මෛත්‍රියෙන් ජීවත් වුණාම හොඳ හිතින් මැරිලා හොඳ තැනකට යන්න පුළුවන්. වාසනාවන්ත දෙව් රජ කෙනෙක් වෙන්න පුළුවන්. දිව්‍යාංගනාවක් වෙන්න හොඳට පින්දහම් කරගන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා පින්නතුනේ බුද්ධ විෂය ගැන හිතන්න එපා. ඊළඟට ධ්‍යාන විෂය ගැන හිතන්න එපා. කර්ම විපාක ගැන හිතන්න එපා. ඊළඟට ලෝක විසේ සත්ව විසේ ගැන හිතන්න එපයි කිව්වා. හිතලා මේවා කෙලවරක් දකින්න බෑ. කෙලවරක් දකින්න බැරි කරුණු හතරයි අනිත් අනිත් ඒවා හිතලා කෙලවරක් දැක ගන්න පුළුවන් බුදුනුවරට මෙන්න ඔය කරුණු හතර පෙනුන හිතන්නට එපා කියලා. මෙන්න මේවා ගැන කවුරුත් හිතලා කල්පනා කරලා නිවන් මඟට බැසගෙන යන්න ඕන සම්මා දිට්ඨි සම්මා සංකප්පාදී නිවන් මඟයි ඒ ධර්මයෙන් කියවෙන්නේ ඒ නිවන් මඟ ගමන් කරන හැමෝටම පුළුවන් හොඳ තැනක උපදින්න, හොඳ ජීවිත පෙළක් ලබන්න, සංසාර දුකිනුත් නිදහස් වෙලා නිවනටපත් වෙන්න පුළුවන්කම තිබෙනවා. ඒ අනුව කල්පනා කළ මේ සදහැවතුන්ලත් බොහොම සන්තෝෂීටපත් වෙන්න ඕන. හැමෝම පිනට දහමට ලැබි පිරිසක්. ඒ නිසා තමයි අද මේ ආච්චි සීයට පෙන් දෙනවා, මව්පියන්ට ආශිර්වාද කරන, ජන්මදිනවල සෙත් පතනවා. කොයි කවුරු වුණත් අතිවිශාල පිනක් කර අද මේ ලෝකෙට බණක් කියවන්නේ. ලෝකේ අතිවිශාල පිරිසක් පින්වත්ති බණහන රටවල් වල වෙන කරන්න දෙයක් නැහැ. පැය 27න් වැඩිපුරම බණහනික කරන්න. මේ පින්නතුන්ලගේ දේශනාවත් සමස්ත ලෝකයටම වාර දෙකක් විසුරුවා හරිනවා. අතිවිශාල පිරිසක් බණහනකට මේ ඇගේ පින වැඩි. අන්න ඒවා ගැන හිතන කල්පනා කරලා තමන්ගේ පිනත් හොඳට වැඩි කරගෙන පුළුවන් තරම් ධර්ම ශ්‍රවණය කළ භාවනා කළ හිතගත දියුණු කරලා සම්මා සම්බුද්ධ ශාසනය රැකගෙන පාරමී ගුණ දියුණු කරලා අනන්ත බුදුවසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වැඩවදාළ අජරාමර සාන්ත ලෝකෝත්තර අමා මහ නිවන් සම්පත් අවබෝධ කරගන්න මේ ධර්ම දේශනාමේ පිනත් හේතු වේවා වාසනාව වේවා කියලා කවුරු සාදුකාරයක් දීලා නිවන් ප්‍රාර්ථනා කරගන්න. එසේ නිවන් සම්පත් ප්‍රාර්ථනා කරගෙන අද මේ උතුම් පින්කම සිදු කරන කඩුවෙල හෝමාගම දිසාවත්ත පදිංචි රංග විජේසුන්දර සුරංගිකා විජේසුන්දර නදීසා විජේසුන්දර යන මහත්ම මහත්මීන් තමයි මේ මූලිකත්වය ලබාගෙන දායකත්වය ලබාගෙන කටයුතු කරන්නේ පුණ්‍යානුමෝදනා හැටියට සටහන් තබලා තියෙනවා තම තමාගේ පෙළපත්වල පරලෝක ගියයි. බණට ආරාධනා කළ වතාව සම්පූර්ණ කරලා ශීලයක පිහිටලා මෛත්‍රී භාවනා කරලා ධර්මානුශාසනාවක් ශ්‍රවණය කළ චින්තයේ ධර්ම හතරක් පිළිබඳව ඒ රැස් කරගත්ත පෙනත් තමන්ගේ ජීවිතේ පුරා රැස් කරගත්තා වූ සකලවිධ කුසල සම්භාර ධර්මය ගෝනගල විසූ ඩීපී විජේසුන්දර සීයා ඩී ජේන් විජේසුන්දර ආච්චි අම්මා අඹතලේ විසූ WM නෙපෝසින්යෝ සීයා කේ සාමාවති ආච්චි අම්මා රාජගාමිනී විජේසුන්දර බාප්පා ප්‍රේමචන්ද්‍ර විජේරත්න මාමා ඇතුළු තමන්ගේ නමින් පරලෝකී සියලුම ඥාතිවරු පරම්පරානුගත ඥාතිවරු මේ පින්ද කනුමෝදන්ව ඒ අය දුකින් අත මිදේවා සැපේටපත් වේවා යවරුණ සැපබල ඥාන සම්පත් ලැබේවා දුක පීඩාවක් කරදරයක් නොවේවා අකල් මරණයක් නොවේවා සාපිපාසාදී දුකක් නොවේවා සතරපා දුකක් නොවේවා මනුස්ස සම්පත් දිව්‍ය සම්පත් ලැබේවා නෑබෑ නොකියා ජීවත් වීමේ වාසනාවක් ලැබේවා පාරමී ගුණත් දියුණු වේවා ඉක්මන් භවයකදීම අමහා මහ නිවන් සම්පත් ලැබේවා කියන සාදු කියලා පින් දෙන්න තමන් දානමාන පූජා කළවවා ධනුශාසනා ලබා පවත්වීව දති පූජනය කඩවැද්දුව ජනවංශනායක ස්වාමීන් වහන්සති පූජනාවෙන් අරීධම්ම ස්වාමීන් වහන්සේ ඇතුළු තම තම ආශ්‍රේ නිශ්‍රේ කළ පවත්වන සීරු ස්වාමින් වහන්සේලාටත් වහන්සේලාටත් ධර්මශ්‍රවණය කරන හැමෝගෙමත් පරලෝකීය ඥාතිවරු රට රටදෑ වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් විපත් කරදරවලින් මරණයට පත්වන කවුරුත් මේ පින් ලබාගෙන කොරෝනා ව්‍යසනයෙන් ලෝකේ පරලෝකයේ අයත් මේ පින් ලබාගෙන දුකින් අත මිදී සැපේටපත් වී පින් ඇත්තෝ අමහා මහ නිවන් සුවම ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරා. ශාසන ආරක්ෂක ලෝකපාලක සතරවරන් දෙවිවරු විෂ්ණු කතරගම සුමන සමන් දිව්‍ය රාජවරු මෙද්බෝසතාණන් දුටුගමන දිව්‍ය රාජයා මහා මායා දිව්‍ය රාජයතුළු සියලුම දෙවියෝ මේ පින් ලබාගෙන හැමෝටම දෙව් රැකවරණේ ලැබේවා දෙවියන්ටත් අමාමා නිවන් සම්පත්ම ලැබේවා කියලා කවුරු සාදු කියලා පින් අනුමෝදන් කරා. ඔබ අපහදා වදා තමා සුජීවත්ව ජීවත්වන මව්පියන් වැඩිහිටියන් ගුරුවරුන්ට ඥාතීන්ටත් මේ පින්වත්වලේ හැමෝම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සංසාර ගමනත් වාසනාවන්ත වේ නිවන් සම්පත්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕන. සුජීවත්ව වාසය කරන ඩී.එන්. විජේසුන්දර ආදරණීය පියාණන්ටත් අද ජන්මදිනයේ සිහිපත් කරන සිරිමා විජේසුන්දර ආදරණීය මවටත් මේ පින් බලෙන් තුනුරුවන් සරණෙන් නිදුක් නිරෝගී සම්පත් ලැබේවා සනීප කඳුරු වේවා පින්වත් ගුණවත් ධනවත් ජීවිතයක් ගත කිරීමට වාසනාව ලැබේවා මාර්ග බාධක සංසිඳල සිතක් ශාන්තියක් යහපතක්ම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ. තෙමින්දු තෙනුගේ තෙනුජ සහේන් සහේල් සහ උනාරා දියණිය ඇතුළු පවුලේ සියලුම දුවාදරුවන්ට මේ පින් බලෙන් තුනුරුවන් සරණින් නිදුක් නිරෝගී සම්පත් දීර්ඝාව සම්පත් දියුණුව සද සාන්තිය සැලසී දරුවන්ට සුබනාගතයක්ම වේවා මේ පින්කමල නොයෙක් අවුරින් සහාය උපකාර අනුග්‍රහ දක්වා වූද සහභාගී නොවූද සහභාගීද හැමෝටම මේ මහා පින් බලෙන් තුනුරුවන් සරණින් නිදුක් නිරෝගී සුව දීර්ඝාස දියුණුව යහපත සැලසේවා අපවත් වේවද ලති පූජනීය දරණාගම කුසල ධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් මේ පින් බලෙන් උන්වහන්සේගේ සංසාර ගමන සුවපත් වී අමහා මහ නිවන් සම්පත්ම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ලංකාවාසී ලෝකවාසී අනන්ත ලෝකවාසී සියලු සත්වයෝද එවාගේම කොරෝනා වේසනෙන් පෙළෙන සමස්ත ලෝක ජනතාවද සියලු රෝගී හෝද මේ පින්බලෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ඉක්මන් සුවය සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්. අවසාන වශයෙන් මේ රැස් කරගත්තා උතුම් පින් බලෙන් බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රය අනුභවයෙන් ජයශ්‍රී මහ බෝධෙන් වහන්සේ ගුරුවන් වැලි මහසෑය අනුභවයෙන් කේශ ධාතුන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ ග්‍රීවා ධාතුන් වහන්සේ අකු ධාතුන් වහන්සේ සතර දළදා වහන්සේ සතර ශ්‍රී පාදස්ථානය අනුභවයෙන් බුද්ධගයාව බෝධීන් වහන්සේ වජිරාසනය අනුභව බලයෙන් ලුම්බිනී බරණැස කුසිනාරාව ජේතවනාරාමේ වේළුවනාරාමේ අපි අටමස්ථාන සලස්මස්ථානවල අනුභවයෙන් තුන් ලෝකේ පුරා වැඩ ඉන්න බෝධීන් වහන්සේලා ප්‍රතිමා වහන්සේලා සෑරදුන් වහන්සේලා සියලු සරුවක්ඥ ධාතුන් වහන්සේලා අනුභවයෙන් අනන්ත බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා සත්ව අනන්ත ගුණ බලයෙන් දෙවරක වරණින් කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන් අද මේ පින්කමේ ප්‍රධාන දායකත්වයේ දරණ රංග විජේසුන්දර මහත්මයා සුරංගිකා විජේසුන්දර මහත්මිය නදීසා විජේසුන්දර මහත්මිය ඇතුළේ පවුල්වල හැමෝටමත් සුජීවත්ව වාසය කරන ඩී.එන්. විජේසුන්දර පියාණන්ටත් සිරිමා විජේසුන්දර මාතාවටත් පවුලේ සියලු නෑදෑ හිත මිතුරන්ටත් මේ පැමිණ සහභාගී වුණා වූ සියලු දෙනා සපබල ඥාන සපබල ඥාන දියුණු වේවා කරදර කම් කටළු බාධක අපල නවග්‍රහ දෝෂ දුරු වේවා දිනෙන් දින දියුණුවක් සැලසේවා දරුවන්ටත් යහපතක් වේවා මරණයේදී මේ උතුම් පින්කම සිහිපත් වේවා මෙතෙන් පටන් නිවන් දකිනා ජාති දක්වා සතර පාදුක සාපේපාසාදී දුක අඳ මිරිගලු ආත්ම භාවය දුගී මගී අසරණකමක් කිසි කලක වන්නම වේවා දෙව්ලොව මනලොව සුගතියම වාසය කරගෙන පාරමී ගුණ දියුණු කරලා ඔබ අප හැමෝටම මේ පින්කම අමහා මහ නිවන් සම්පත් පිණිස හේතු වේවා වාසනාව වේවා කියන සාදුකාරයන් දීලා කවුරුත් නිවන් ප්‍රාර්ථනා කරගෙන මව්පිය ඥාතීන්ට පින් දෙමු.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 අමා මහ නිවනින් සැනසෙන්නට හැකියාව ලැබේවායි අපි සාදු නාදදී ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු එසේනම් මේ ආරාධනය මෙම ධර්මදේශනාවේ සදැහැති දායකත්වයේ ලබාගත් පිරිසට ගෞරවනීය ස්වාමින් වහන්සේට පරිස්කාර පූජා කිරීම සඳහා ඒ අතරවාරයේදී අපි ගෞරවනීය ස්වාමින් වහන්සේ වන්දනා කරමු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.